දැන් මේ සාකච්ඡා යම්කිසි ආකාරයක යම් අවිනිශ්චිත භාවයක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ අවිනිශ්චිත භාවයට හේතුව වෙන කිසිම දෙයක් නෙමෙයි දෙපැත්තෙම ඉන්න කේවට්ටියෝ. ඒ කේවට්ටියෝ නැතුව මහින්ද රාජපක්ෂ මැතිතුමා පක්ෂේ බාර දෙනකොට තනියම කතා කළේ. එතුමන්ලා දෙදෙනා පමණයි චමල් රාජපක්ෂ මහත්මයා පමණයි කියලා එතුමාමයි කියන්නේ මේ. මමයි මහින්ද මහත්තයයි චමල් මහත්තයයි විතරයි හිටියේ කියලා කිව්වා. අන්න ඒ විදිහට කරුණාකරලා කතා බහ කරන්න කතා බහ කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න. මේ රට අරාජික වෙන්න දෙන්න බෑ. පිට රට සංවිධානවලට හෝ එහෙමත් නැත්නම් එක එක පුද්ගල පුද්ගලයින්ට අපේ රටේ අභ්‍යන්තර දේවල් වලට ඇඟිලි ගහන්න කොහෙත්ම ඉඩ දෙන්න බෑ. අපේ මිනිස්සු ගැන, අපේ නීතිය ගැන, රට ගැන විශ්වාසයක් නැතුව දඟලන රූකඩ අගමැති කෙනෙක් ඉඳෙද්දී තව කුමන කතාවද?